පැයක විතර කාලය ඉතුරුලා තියෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඉතින් මම ආරාධනා කරනවා ඒ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැත්නම් සභාවෙන් තියෙනවා නම් කිව යුතු කළ යුතු දේවල් කරුණා කරලා සාකච්ඡා යනකොට හරි කමන්නේ අතරමැදි හරි කමන්නේ ඉදිරිපත් කරන්න. සම්මත දෙකදී භාවනාක අත්දැකීමවා මුලදීම ආස්වාද ප්‍රසවාසය දීගෙන හදන රූපස්කන්ධය අදවලා හරි ඒ අනිත් බාධාරක් අඩු වෙනව නැති වෙනවා හරි කියලා. හැබැයි අපි මේක භාවනාවේදී දැක්කේ දැනගත්තට අපි එළිය තැන්න යෝනිසෝ මනසිකාරය කරාම තමයි මේක දැනගන්නේ. ඒ තරම් අපි දැනගත්තේ නැහැ. හැබැයි මේක අපි පිස්සක්ෂණයකක් දැනගත්තොත් මේ විපාදානස්කන්ධය යැතිලා යන හැටි අපි ඒක යෝනිසෝ මනසිකාරය කරනවා තමයි දැනගන්නේ. හැබැයි මේක භාවනාවේදීම දැනගන්නේ විදිහක් තියෙනවා. ඒකද කියන්නේ මේමයි මේ ඇහැට ඇහැ දකින්න බෑ. ඇහැ දකින්න කන්නඩියක් වගේ. මේ ඇඟිලි පිටරේ ඇඟිලි පිටරේ කියන එක දන්න මේ ඇඟිලි කෙලවට මේ ඇඟිලි කෙලවට අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි කෙලවරක් ඕන. ඒ නිසා අපිට හැම වෙලාවෙම ඇතිවෙච්ච ඥානෙ ඊගාවට ඇති වෙන ප්‍රතිවීක්ෂා ඥාණයෙන් තමයි සාතික කරලා දෙන්නේ. ඒ වෙලාවේ මේක දැනගන්නේ නැහැ. ඒ නිසා ඒක විද්‍යයකට අනුමාන ඥානකින් තමයි මේක රිෆ්ලෙක්ට් කරලා පෙන්වන්නේ. එහෙම නැත්නම් මොනවද කියන්නේ ප්‍රතිබිම්බේ පෙන්වන්නේ. ඒ නමුත් මේ தත්ත්වෙ පිළිගන්න අටුවාචාරින් වහන්සලා සඳහන් කරනවා භංග ඥාණයෙන් එහාට ගියාට පස්සේ ඒ කියන්නේ විපස්සනා ඥානවල උද්‍යප්පේ ඥානෙ, භංග ඥාන, බය ඥාන වලින් එහාට ගියට පස්සේ ඥාතංච ඥානංච උබෝපි විපස්සති කිය. ඥාතය කියලා කියන්නේ ගන්න අරමුණ. ඥානීය කියලා කියන්නේ ඒක බලන හිත. අපි ඉස්සලා අරමුණේ විපස්සනා කරන්නේ. කරගෙන කරගෙන කරගෙන යනකොට තියෙනවා මේ අරමුණ ගෙවි යාමත් එක්ක හිතේ මොකද්දෝ රිෆයින් විල්ලක් වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඉස්සලා යනකොට. අන්තිමට යනකොට අරමුණක් මෙනෙහි කරන වාරයක් පාසා එන්නකොටම මෙනෙහි කරන වාරයක් පාසා හිතේ යම් ප්‍රමාණයක් කෙලස් කැපෙන බව ඊගාව හිතෙන් දකින්න පටන් ගන්නවා කියනවා. ඒ දකින්න හිත මේ හිතට වැඩිය පිරිසුදුයි කියනවා. ඒ නිසා මේ වෙලාවේදී ඥාතය කියනා වූ මූල කර්මස්ථානයත් රූප කර්මස්ථානයත් ඥානය කියනා වූ හිතත් ඒකෙන් ඇඹරෙන්න පටන් ගන්නවා කියනවා. ඒකේ වෙන දේ මිසක් හැබැයි ඔය කියන ප්‍රශ්නේ විදිහට ඒක යාතන දන්නවද කියන ප්‍රශ්නේ කියන්නේ අදාළ නැහැ. මේ කියන්නේ උත්තර දෙවිලා ලැබිලා නැහැ. මූල ධර්මානුකූලව ලබන්න බෑ. ලැබෙන්නේ යෝනිසමනසිකායිට පස්සේ යෝනිසමනසිකාරේ ඒක නිසා හරියට කියන්නේ බාල්දියක් හැදුවට ඒ බාල්දිය ගැල්වනයිස් කරුවේ නැත්නම් බොහොම ඉක්මනට මන කර කරනවා. ඒසාර ලස්සන බාල්දිය හැදේ ගැල්වනයිස් කරන්න ඕනේ. නැත්නම් ලස්සන කැටයන් කපලා ලීබඩුවක් හැදුවට ඒක වානිෂ් කරන්න ඕනේ. වානිෂ් කරන තක හිතින්නේ නැහැ වගේදී මාර්ග ඥානයත් එක්කම ලැබෙන ඵල ඥානය තමයි තේරුම් කරලා දෙන්නේ ඔබ මෙන්න මේ වගේ වැඩක් සිද්ධ වුණයි කියලා. ඒක ධර්මතාවයක් කියලා සරුවත්යන් සඳහන් කරනවා යමක් අවබෝධ වුණා නම් ඒත් එක්කම පස්සේ හිතෙන් ඒක විශාල වෙනසක් නම් ඒක පිළිබඳව ප්‍රමාණ කිරීමක් කරනවා කියන ඒක යෝනිසුමනසිකාරය තමයි ලාමක අවස්ථාවේ සිදු වෙන්නේ අන්තිමට නම් කරන ප්‍රත්‍යක්ෂ ඥාන කියලා දස 16 විදර්ශන සෝලසාකාර විපස්සනා ඥානවල මග්ග ඥාන ඵල ඥාන ප්‍රතිවේක්ෂා ඥාන කියලා ඒකම ගැල්වනයිස් කරන ගතියක් වෙනවා රේන්ෆෝස් කරලා දෙනවා ඒක මේ චිත්ත නියාමයක් කියලා කියන්නේ. අර බෞද්ධ මේ සුතමේ ඥානෙදි කරන්නේ ඒක කවුරු හරි කියන විදිහට මතක කරලා දෙනවා. හැබැයි තාම අපි ඒක ඉන්ටර්නලයිස් කරලා නැහැ. සාක්ෂාත් කරලා නැහැ. සාක්ෂාත් කරන්න බෑ. ඒක ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ විපුණු මලේ රුව එමල දකීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් එපා කියලා සින්දුවක් තියෙනවා. මල ලස්සනයි. හැබැයි මල දන්නේ නැහැ. ඔය කෙල්ලෝ එහෙම නෙවෙයි ලස්සන බලනවා කණ්ණාඩි වලින් බලනවා. ඒකට කියනවා දුවට කතා කරලා උඹ ලස්සනයි. ඔබ බලන්න දෙයක් නැහැ. ඒකේ කලාත්මක අදහසක් මේකේ තියෙන්නේ. කියන්නේ එකයි. මල පෙපුණාට මේ මල දන්නේ ඒක ලස්සන බව. එහෙම නැත්නම් ඉර නගිනකොට ඉර දන්නේ ඒක ලස්සන බව. ඒක දකින්නේ විඥානයේ අපි අපි තමයි ඒ කියන්නේ ඒක දකින්න පුළුවන් ගේජ් කරන්න පුළුවන් හිතකට තමයි ඒක අහුවෙන්නේ. ඒ හිතේ සූර්යයා එකම පහළිනවද නැද්ද කියලා වෙනම දෙයක්. ඒ නිසා අපි භාවනා කරනකොට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවයි කියලා කියන්නේ ඔන්න ඔතන පොඩි ටර්බිලන්ට් එකක් ඇති කරනවා. ඔන්න ඔතන පොඩි මේ අනවශ්‍ය තිගස්මක් ඇති කරනවා. මේක හරි කියන විශ්වාසය යම්. ලියන්න තියෙන මල්ල ඔබන්න යන්න එපා. ඔබන වාරයක් පාස වෙන්නේ මොකද්ද? ඒ process එක මේ හතර මඟ ඇනේ හිටිනවා. මට මට මතක් වෙනවා ඇත්තටම ඔක් කියනකොට අපේ මේ අනුලක කේක් කදපු ඇති. ඉතින් කේක් පන්තිකට ගිහිල්ලා වෙලා අපේ ගෙදර අවන් එකක් නැහැ. ඉතින් ඔක්කොම හදන අය ඉතින් චල්චුරු ගාලා බඩු ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඉවරලා වතුර මුට්ටියක් ඇතුලේ සෝස්පන් එක දාලා මික්සර් එක දාලා ඒකට දාලා වහලා ඉතින් කේක් තම්බරක්. ඉතින් මේක හොඳ සුවඳ ගහගෙන එනකොට අනුලට ඊස නැතුව ඇහුම් ඇරියා. ඇනුලට කේකේ බක් කාලා බැස්ස බල්ලෙහා. නැතර පස්සේ දැන් වහලා දුන් දානවා දානවා ගින්දර දානවා දාන මොන්න තාලකින්වත් ආයෙක නැගිටින්නේ නැහැ. අරක එහෙම තැම්බෙන්න ඇරියා නම් ලස්සන දෙක කැවුම් වගේ පිපිලා එනවා. හොඳට පිපිගෙන එනකොට වැඩි හරි නිසා ඇරලා බලන්න. ඇරලා බලපු ගමන් වෙන්නේ අර සීතල උලන් වෙච්චාම ඒක එහෙම ඒ නිසා ඔබන්න යන්න ඕනේ නැහැ. ඒකට වෙන් ගන්න එකයි තියෙන. ප්‍රශ්නේ හොඳයි. හොඳ වුණාට ඉතින් උත්තරයක් නැහැ. සම්පන්න සීල සමාධි ප්‍රඥා කියනවා මේ ප්‍රඥාව යෝනිසෝ මනසකාරයයි අසා දැනගෙනයි ගමම ගන්න ඕනේ. යෝනිසෝ මනසකාරයයි අසා දැනගෙන අසා දැනගෙන ඒකම ගන්න ඕනේ. ඒ ඒ අසා දැනගන්න දේවල්. ඉතින් ඕකම තමයි සරුවඥාන්සේගේ සූත්‍රයක තියෙන්නේ. ද්වේමේ භික්ඛවේ පත්‍යා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ අජ්ජත් පරතෝච ගෝසෝ අජ්ජත් යෝනිසෝ මනසකාරය. බුදුරජාණන්සේ කියනවා නැති සම්‍යක් දෘෂ්ටියක් පහළ වෙන්න නම් අනිවාර්යයෙන්ම ආසන්න කාරණා දෙකක් තියෙනවා. එකක් පරතෝ ഘോഷය. උඹ ඒක කායින් හරි අහන්න ඕනේ. සම්‍යක් දෘෂ්ටි කෙනෙක් කවදාක ස්වයම්භව පහළ වෙන්නේ නැහැ. දෙක ඇහුවත් ඒක තේරුම් ගන්න යෝනිසමනසිකාරය තියෙනවා. ඒ නිසා අපි ශ්‍රාවකයෝ. අපිට ශ්‍රාවකයෝ කියලා කියන්නේ අපි මූලම දේ හොයාගන්න අය නෙමෙයි. ඒක සරුවඥාන්සික වැඩේ. ඊට පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අපට ඇවිල්ලා අපි ඒක ඇහ ගන්න. උකහා ගන්නවා. ඒ ශ්‍රාවක ඥාණය නැත්නම් අහපු දේ අපි ළඟ ඒක වටිනා භාජනයකට පිළිගන්න තරම් යෝනිසමනසිකාර නැමැති භාජනේ නැත්තම් අපිට ඒක බාර ගන්න බෑ. නිසා මේ දෙකම ඉන්න ඕනේ. එල්ල වෙන්න ඕනේ. එල්ල උනේ නැත්තම් ඇහුවට ඒකේ වැඩක් නැහැ. කලෙමුණි නමල වතුරක් කරෝ වගේ කිසි ගුණයක් නැහැ. අහනදී අහන කෙනා තුළ තියෙන යෝනිසමනසිකාරය අනුව තමයි ඒක අගය කෙරෙන්නේ. ඒක නිසායි බුදුරජාණන්සේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුණාට බුදුරජාණන්සේ උදන් යනවා. කොණ්ඩඤ්ඤ ඔබ නිසායි මම සම්මා සම්බුද්ධ වුණේ. බුදුඥානක සම්මා සම්බුදුනේ කවුරට නිවන් දක්කනද දැක්කොට පස්සේනේ සම්මා සම්බුද්ධ කියන්නේ නැත්තම් නිකන් සම්බුද්ධනේ කොණ්ණඤාමදෝ තමයි බුදුහාමදෝ සම්මා සම්බුද්ධ කියන්නේ ඒකයි බුදුරජාණන්සේ උදන් අන්නේ අඤ්ඤාසි වතපෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතපෝ කොණ්ඩඤ්ඤෝ කියලා බණ කිව්වට වැඩක් නැහැ. අහන කට්ටිය දරන්නේ නැත්නම් යෝනිසමනිකාරෙන් ඒක ඉතින් යේසුස් වහන්සේ කියලා තිබුණේ මේ ගල් උඩ වපුරනවා වගේ කියලා. ගලේ නෑ තෙතමනේ උරාගෙන ඒක පෝෂණය කරන්න පුළුවන් ශක්තියක්. කණු කැපිලා මල් පැපෙන මේ ප්‍රරෝහණය වෙන ගතිය. ඒක ඉතින් අසන්නගේ තියෙනවා 150ක අප්‍රියක් ගන්න අත් දෙකක් එකතු වෙනවා. කොහෙට හරි වෙන කොහෙටද ওই ප්‍රශ්නේ යන්නේ මට තේරෙනවා මේ තාම ප්‍රශ්නේ ආවේ නැහැ. කියන්නේ ප්‍රශ්නේ තාම අඳුරු පැත්තක් තියෙනවා. ඇයි ඔය ප්‍රශ්නේ කොහෙන්ද මතුවේන්නේ? භාවනා කරලා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබ ඔබලා බලන්න හදන්නේ නෙමෙයි. ඒක දෝෂයක් නෑ. විමසුන් ඕනේ අපි මේක හොයලා බලන්න. නමුත් මේ මොකද්ද මේ මොකාටද මේ ප්‍රශ්න නගින්නේ කියලා පොඩ්ඩක් බලන්න. මොකද්ද මේ කියවෙන්නේ මේ ප්‍රශ්න මාර්ගයෙන්? අපි ළඟ තියෙන භාවනා කරන ලබන ಗುಣ අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ දකින්න දැක්මෙන් දකින්න බෑ. අපි දකින්නේම අපේ තියෙන කෙලෙස් ගැති නිසා අවතක් තේරුවෙමයි. ඒ නිසා නිතරම ප්‍රතිඵල හිතනවා. බුදුරජාණන් කියන්නේ ප්‍රතිඵලේ පව කරන දේම ඇති. ඔය ඔය යෙදිලා ඉන්න එකම ඒක ඉතින් බුද්ධ ධර්ම උත්තරමයන් වහන්සේලාට වෙන දකින්න දෙයක් නැහැ. උන්වහන්සේලා කියන්නේ මේකට යෙදුනත් ඒක ලොකු දෙයක්. ඒ සම්මාස යෙදිලා දැන් අපි මේවා දකිනවා අපි අපි මේවා දන්නේ නැත්නම් අපි කොහොමද මේක මෙහෙමයි කියලා දැනගන්නේ? මෙතන පංච උපාදානස්කන්ධයක් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ මෙතනයි. මේ ශාසනයේ පැලි දෙකක් පැති දෙකක් තියෙනවා. ඒක තමයි අජ්ජත්තික සාසනය අනිත් එක තමයි බහිද්ධා සාසනය. අජ්ජත් සාසනය කියලා කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා, සීලෙන් සමාධිය ප්‍රඥාට යනවා. යනකොට යනකොට මේ පුද්ගලයා කෙලෙස් වලින් බැටවැදීම අඩු කරලා යම් කිසි සාන්තියක් ලබනවා. මුත් බාහිර සාසනවල කාටද කියන්නේ යන තැන තමයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. sannivedana ප්‍රශ්නයක් උතනදී. ඇතුලේ මේක කරනකොට අවශ්‍ය ආනිසංසිත ලැබෙනවා. කාටද කියනකොට ඒකට අපිට පින් නැහැ. අපිට ඒක බුදුහාමුදුරුවෝ අහවල් දෙන මේක මෙහෙම කියලා තියෙනවා කියලා තමයි අපිට කනෙක්ෂන් එක දෙන්නේ. අපිට බෑ ඒක නිර්වචනය කරන්න. සමහර තැන්වල මේ බමුණු ඇවිල්ලා ප්‍රශ්න අහනකොට සරුවචනහන්සේ ප්‍රශ්නේ විසඳන හැටි බලනකොට තේරෙනවා පුදුමාකාර විදිහට මනසට හිත රිදවන්නෙත් නැතුව ව්‍යාකරණයක් පාවිච්චි කරලා අර ඒත්තු ගන්නලා දෙන ඔය ප්‍රශ්නේ වැරදි කියලා. අපි නම් කියන්නේ කේන්ති කියලා කතා කරන මුදන්සේම කරන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ අපිට යමක් කියන්න ඕනේ ඒකට බුද්ධ වචනෙන් කියවෙන ක්‍රමයක් තියෙනවානේ. ඒක කෝට් කරනවා. සමහරුන්ට කොමියුනිකේට් වෙන්නේ නැහැ ඒකකොට. කෝඩ් කිරලෙන් තමයි අපිට යන්න වෙන්නේ. අපිට ඔරිජිනල් එක නෙමෙයි දැන් තියෙන්නේ. අපිට තියෙන්නේ අර බුද්ධ වචනේ 90 යන එකක් තමයි තියෙන්නේ. මේ මේ ප්‍රශ්නේ එන්නේ sannivedanayේදී. කෙනෙකුට තව දෙන්නේ කොහොමද කියන කේවි. ඒක කියනවා බුදුජානන්සේ මේ අවබෝධයේදී අනුන්ට දීම දෙවෙනියෙන් තියාගන්න තමන් කරගන්න දේ ඉස්සර කරගන්න එක. තමන් අවබෝධ කිරීම ඉස්සර කරලා අනුන්ට අවබෝධ කිරීම පස්සෙන් තියන්න කියලා. මොකද මේක බරපතල ප්‍රශ්නයක්. නැත්තම් චරවචනාංශ ඉස්සදාම නිවන් දැකලා බණ නොකියන්නේ හිතුවේ මොකෝ? ඒ කතාව අහලා තියෙනවද? කවුද මේක අහන්න තරම් විවේකීව මේ පැය ගණන් බණ පැය ගණන් භාවනා කළා කවුද කරන්න කැමති? උන්වහන්සේ දන්නවනේ මේ බුදු වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු කොච්චර ඉක්මනට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අතහැරලා දාලා යනවද කියලා. ඉතින් හිතාගත්තා වැඩක් නැහැ කියලා වැඩක් නැහැ. ඒ තරම් ගැඹුරුයි, ඒ තරම් යෙදෙන්න ඕනේ. මිනිස්සු ඉන්නේ මේ ක්ෂණික ඉඳී ආපේ ක්ෂණික පොල් ගෙඩි හොයලා ඉන්නේ. ඉතින් කොහෙද මේ නිවන් දකින්න ටිකක් බලාගෙන. හැමදේම ක්ෂණික කරනවා. අපි මේ මානසික අපි මේ නිදහස් විදිහට අහන ප්‍රශ්න මේවට උත්තර ලැබෙයි කියලා මම හිතනවා. පිටිපස්සින් කටට එන්නේ නැහැ. මේ හතේ ඒ කියන්නේ ලියන්න තියෙන මල්ල ඔබල බලලා බලන්න එපා. ඕක කරගෙන යන්. එතකොට ඕක හරියයි කියලායි ඔය කියන්නේ. ඕක උත්තර අහන එක ඉතින් මයින් උනත් මම උනත් ඒ කරන කාලේ හැම වෙලාවෙම ඕක කොනහනවා. ඒ අතර මේ හිතේ මොටිවේෂන් එකක් ගන්න කරන්නේ. නමුත් ඒක ධර්මයේ ස්වභාවය තමයි යොදන ප්‍රමාණය හැටියට Tamanට ආනිසංස ලැබෙනවා. ඒක ඉතින් කලින් දැනගත්තොත් ඉතින් අර රසමසවුලක් වෙනවා ඒක. එහෙම නැත්නම් ඒකේ බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මුලින් ඉතින් අර සද්ධාව තියාගන්න වෙනවා. මේ කෙරුවේ බුදුජානකගේ හරි ගියාම ගාස්තු ගෙවීම කරන්නේ බුදුසන්දන සතිපට්ඨාන උගන්වන්නේ. කෙලින්ම කියනවනේ. සතිපට්ඨාන කියන්නේ ඉස්සලා කියනවා මහණි සතිපට්ඨාන කිරුවොත් ආනසන්ත හතක් හම්බ වෙනවා. මේ හරි කියලා ටෙස්ට් කරලා බලලා කැමැති නම් ගෙවන්න. වෙන කිසිම සූත්‍රයක කියන්නේ ඒ සත්‍ය ඒ කායන වයම්බික්ක මේ මග්ගය කියලා කෙලින්ම සාතිකයේ තරුම් පාතියක් ගහලාමයි පටන් ගන්නේ. ඒ කායන ආයම්බික වේමග්ගෝ සත්තාන විසුද්ධිය කියලා හතක් ආනිසංස කියලයි කතමේ චත්තාරෝ කියලා සතිපට්ඨාන උගන්වන්නේ. ඒක නිසා බුදුරජාණන් ටික විකුණන්න හදන ඇඩ්වර්ටයිස් කරන කෙනෙක්ගේ ඇටිටියුඩ් එක පෙන්වන්නේ ඒක. ඒ මොකද මේ හතට මිනිස්සුන්ගේ විශ්වාසය ඇති කරගෙන ඒ කියන්නේ බුදුරජාණන් මෙතෙක් කරපු පාරමිතා ශක්ති සේරම උකස් තියෙනවා. වාංගු කරනවා. වාංගු කරනවා මම කියන දේවල් වලින් හරියටම හරියන එකම දේ මේකයි. මේක කෙරුවොත් මෙන්න ආනිසංස හතක් තියෙනවා කියන්නේ. ඒ බුදුරජාණන් කියන්නේම හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමයට ගෙවන බඩුවක් මේ බුදුහන්තු විකුණන්නේ. මොකද ওই ප්‍රශ්නේ මතුවේ නෝ නැත්තම්. කිසි කෙනෙක් මෙච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කැමති වෙන්නේ නැහැ. ප්‍රතිඵල දකින්න නැතුව. ඒක නිසා ආනුභූපී ක්‍රමයට හරි පුදුමයි ඉදිරිපත් කරලා තියෙන ක්‍රමයේ දකින්නකොට මොනතරම් මහා ප්‍රඥාව පැත්තක තියනද මහා කරුණාව මේක ඉදිරිපත් කිරීමේදී කරලා තියෙන ක්‍රමවේදය දකින්නකොට අර මහා ප්‍රඥාවෙම ලකුණු ඒ මහා කරුණාව තුල තියෙනවා. ඒකල අවුරුදු 45ක් නෑ නෑ දවල් නෑ ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒක හරිද මගේ වගකීම වාගේ. ඒ කරගෙන තියා යනකොට බලනකොට තේරෙනවා මේක මේ මේක බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හේතුඵල ධර්මයක් මිස පුද්ගලයක් නෙවෙයි. අපි ඇවිල්ලා තියෙන හරියට ඒක බලන්නේ ඉතින් අපිට තියෙන්නේ අර කිව්වා වගේ පුළුවන් ප්‍රමාණය ඒ අනුව ජීවත් වෙන එක තමයි. ඇහෙන්න. මේ කතා කියන්නේ ඒක මනසක් හරි දවසාවක් හරි අපි සාමත මානසික පරිවිචයගෙන එතකොට සාමාන්‍යයෙන් කියන්නේ මේ තුන් දුක්කෙදී මේ පහුගිය සාති ගන්න ඒකට උපමාවක් කියන්නේ අපි පැත්තේ ඔය ගංගොඩිය කරනකොට කරන්නේ අඹ ගහක අඹ ඉදිච්චාම හොඳට පෑනකන් ඉඳලා තමයි කඩන්නේ. කඩලා දුම් ගහනවා ඇත්තටම. දුම් ගහට කැඩලාද කියලා බලන්නේ එක gediyak දෙකක් පැතනකන් ඉන්නවා. ඊට පස්සේ තමයි ගහට නගින්නේ. ගහට නගිනකොටමත් කෙටියක් දෙකක් වැටෙනවා. හොඳට ඒ වෙනකොට ඉදිලා තියෙන කෙටි මිනිහා ගහට නගින පාත්ත අදගෙන වැටෙනවා. ඒක මැජික් එකක් නිසා නෙවෙයි ඒක කලින් පැහිලා තිබුණේ හින්දා. ඉතුරු ගේ ටික වැටෙන්නේ නැහැ ඒක කඩන්න ඕනේ. ඒ වගේ තමයි බුදුරජාණන්සේ පහළ වෙනකොට පාරමිතා ශක්ති පිළිච්ඡත්තර පළවෙනි බුදුරජාණන්සේගේ ශාසනය දෙකට කරනවා ප්‍රථම බුද්ධ ශාසනය සහ පස්චිම බුද්ධ ශාසනය කියලා පළවෙනි අවුරුදු 20 දීම කිසිම විනය නීතියක් පනවන්න සිද්ධ වුණේ නැතිතු එන එන කෙනාට බණ කිව්වම rahat වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අර විනය මොනවක්වත් ඕනේ නැහැ. කිසිම දවසක සේනාසනයක් බාරගත්තේ නැහැ. කිසිම තැනක පිරිකර මොනවක්වත් නැහැ. ඔක්කොමලා ආවේ ඒක තමයි. පිස්ස ගියාට පස්සේ තේරුණා යන යන කෙනාට මේක හරියනවා ඉන්න ඉන්න කට්ටියට සලකන්න පටන් ගත්තා එතකොට කට්ටිය කැමට ආසාවටයි අරකටයි මේකට ඇවිල්ලා පැවිදෙන්න පටන් ගත්තා. ඔන්න විනී නීති දාන්න ඕනේ. ඔන්න ඊට පස්සේ බුදුරජාණන්සේ මේ දුර්වල මිනිසුන්ට ඉන්න සීනසන බාර ගන්න සිද්ධ වුණා. පිරිවෙන් හදන්න සිද්ධ වුණා. ඊට පස්සේ තමයි ඉතින් දිගින් දිගට යන්නේ. අර මුල්ම ගහට නගිනකොටම වැඩිච්ච වගේ පළවෙනි අවුරුදු 20 තුල කිසිම විනය නීතියක් නැතිව. කිසිම තැනක බුදුරජාණන්සේ සීනසනයක් බාර ගන්න එක තැනක ඉන්නේ නැහැ. ගහෙන් ගහ මේ තනින් තනට මාරු වෙ ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒ පාරමිතා පිළිලා තිබුණ ඇත්තෝ මුලින් මුලින්ම ඒ කටයුතු සිද්ධ කරගන්න. ඒක නිසා අපිට <coughs> අපි දකින්නේ අපේ පටු දැනුමට මේ ජීවිතේ විතරයි. ඒ වගේම තමයි මෙතන පර්තොලොජිස්ට්ගේ ප්‍රශ්නය අහුවා <coughs> මේ මේ මේ විදිහට එක බණක් කියනකොට මම ලැබුණාට දැන් කොච්චර බණ කිව්වත් එක එකක් සෝවන් වෙන්නේ නැහැ. ඉතින් මං කිව්වේ මේකයි අර වගේ ස්පෙෂල් කේසස් තමයි හිස්ටරි එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ කාලෙත් මැටිමෝල්ලු කොච්චර හරි ඉන්නද ඒව ඉතිහාසගත වෙලා නැහැ. බණ කොච්චර දහහක් කට්ටිය ඉන්නද? ඉතින් ඔය පොත් ලියන්න දෙයක් නැහැ. ලියන්නේ ස්පෙෂල් කේසස්. ඒ නිසා අවුරුදු 2500ක් මේ මෙච්චර තොගයක් ගේනකොට අර පොඩි පොඩි දේවල් හැලෙනවා. ඒ නිසා මේ දැන් මේකෙදිත් කියනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ තේරෙන්න පුබ්බුපනි පුබ්බුපනිස සම්පatti. උපනිෂ සම්පatti අවශ්‍යයි. කියන්නේ පෙරකල පිං තියෙන්න ඕනේ කියලා. ඒක නිසා අපිට නිකමට හිතන්න ඕනේ ආනාපානෙ මෙහෙම මූණට මූණ දාලා ඉන්නවයි කියලා කියනකොට මේක කොච්චර පෙරගෙන ආපු කුසලයක ආනිසංස වාරයක්ද කියලා. මොකද කාටවත් එහෙම කිව්ව පළියට ඔක්කොටම ආනපානේ මෙහිටින්නේ නැහැ. හිටියයි කියනකොට සතුට වෙන්න ඕනේ අනේ අපි කොච්චර පින් කරලා ඇද්ද නැත්නම් මේක කොහොමද අපිට එක දණක විනාඩි 5 10ක් ඉඳගෙන ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද අපිට මේ අරමුණකට හිත දාන්න බැරි මොකද අනික් කටියට කිව්වොත් එහෙම භාවනා නොකරන්න කියන කාරණා දිහා බලනකොට බිමට දාපු දත් බල්ලෝ නොකන දේවල් නේ කතා කරන්නේ. එහෙම චේති අපිට මේ වෙන වැඩ නැතුවද අපි මේ ඇවිල්ලා මෙහෙම කරගෙන ඉන්නකොට කවුරුත් ඇවිල්ලා ස්තුති කරන්න ඕනේ භාවනා කරන එක ඇති. ප්‍රතිඵල ඕනේ නැහැ. මේකම අපි අගය කරගන්නකොට තියෙනවා මේ පෙරගෙන ආපු ඉඳලා ගැම්මක මිසක නැත්තම් හිතනවා මේ අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ අර මේ බුරුමේ ඉන්න කාලේ මේ අවුරුදු දෙකක් විතර ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අපි අලුත් ස්ථානයක් හදමු කියලා. ඊපස්සේ මමයි අර ජර්මන් නාමල කෙනෙකුයි බුරුමේ දෙන්නෙකුයි දාලා මීටින් එකක් කොමිටියක් දාලා හදනකොට ඇමරිකන් කට්ටිය කිව්වා අපි ෆන්ඩ් රේසින් කරන්න ඕගොල්ලෝ මේක හදන්නේ කියලා. හදලා ඉවරලා අපි මාස්ටර් ප්ලෑන් එකකුත් ගහලා ඒ කියන්නේ කොන්ටු මැප් එකක් ගහලා මාස්ටර් ප්ලෑන් එක ගහලා හදලා ෆන්ඩ් රේස් කරන්න හදනකොට ප්‍රොජෙක්ට් එකෙන් 100 30ක් විතර වැඩක් තිබුණා. ඉතින් ඇමරිකන් කට්ටිය ඇවිල්ලා ගාන එක ආශ්චර්යයක් නේ බුරුමේ කියන්නේ බොහොම දුප්පත් රටක් බලන්න මේ වෙනකොට වැව කපන්න දින එක කපලා කුටි හැදෙනවා අපි මේ ෆන්ඩ් රේස් කරන්න පැම්ලට් එක ගන්නකොට 140ක් හරි ගියා. ඒකට සයිඩොත් හිටියා. අපි කට්ටිය මේක තුනා. ඉතින් ඒගොල්ලෝ කියනවා මේක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පුදුම පිනක් තියෙන්නේ. මේවා මේ පෙළ ගැහෙන හැටි කියලා. ඊට පස්සේ මේ සයිඩෝ ඉඳලා කිව්වා මේ උඹලා මොකද හිතන්නේ කියලා. ඉතින් අර ඇමරිකන් කාර්යකව ස්වාමීන් වහන්සේගේ පිනට කියලා. පිස්සු ආයුර්වේදයෙන් ඔබ හිතන විදිහ වැරදි. අපි සංසාරේ දිගටම මේ විදිහට ඉපදි ඉපදි මැරි මැරි කණ්ඩායම් වශයෙන් වැඩ කරගෙන ආවා. නමුත් එකම ආත්මිකවත් විපස්සනා කරලා නැහැ. මේ ආත්මෙ විතරයි විපස්සනා කරුවේ. ඒක නිසා අපි කියන දේ හරියනවා. නම් මගේ පිනක් නෙවෙයි. උඹලත් අද අපි එකතුලා තියෙන වෙන දෙයකට නෙවෙයි. හැබැයි අපි සංසාරේ නැවත හම් වෙලා තියෙනවා එක ගමනේ යන පිරිසක්. නමුත් තාම පඳුරට ගහ ගහ ගියේ. විසද හරිගේ නිසා හරියන්නේ. ඒ නිසා නිකන් බොරු මිස්ටික්ස් දාන්න යන්න එපා. හරි පළ පරමාර්ථයකට යෙදලා උනාට පස්සේ 아무තු අඬක් නගින්නේ වැඩපිළිවෙලේ. නිසා මේවා හරියනකොට නම්බුවට ගන්න එපා. ඒක මහා මේකදී අපි හිතා ගන්න මේ ධර්මතාවයක් කියන්නේ ඒක හලහප්ප ගන්න නැතුව හැකි තාක් දුරට එල්ලි පිරිසුදු කර ගන්න දෘෂ්ටි පිරිසුදු කර ගන්න. එහෙම නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව අල්ලගන්න. මොන්නම දේ කරලා අල්ලගත්තොත් මකන්න බෑ කාටවත්. ඉතින් අපි භාවනාවේ අධ්‍යක්ෂකම වන සමතන විපස්සනායන සමාධි වර්ගයෙන් වෙන ධර්මයක් ඇති බව මට විශ්වාසයි. මම යන අනුකම්පාවෙන් සමත සමාධියේ විපස්සනා සමාධියේ අතර දෙලස පාදා දෙන්නේ සාර්ථකවන්නට කෙරේ. මම මේ බලාපොරොත්තු වන්නේ ලබා ගන්නා සමාධි සත්‍යයේ වෙනස් සමාධි තත්ත්වේ නම් කිසිම වෙනසක් නැහැ. ප්‍රයෝජන දෙක විතරයි වෙනස. සමාධිය එකයි. ඒක ලබා ගැනීමට සමත විපස්ස සමත යෝගාවචරය සමත අරමුණක් සම්මත අරමුණක් පාවිච්චි කරනවා විපස්සනා යෝගාවචරය අද්දකියක අරමුණක් කරගන්නවා. ඒකලත් එන්නේ ඔය කියන සමාධියටම තමයි. සමාධිය වශයෙන් සමාධියමයි. ඒ වගේම සමත සමාධිය ඒක ඒක වශයෙන්ම සැප උපදවන දෙයක්. ඒක නිසා ඒකට ගියේ එකන ඒක ඇලෙන ගතියක් තියෙනවා. විපස්සනා සමාධිය කියන්නේ ඔන්නේ ඇලීම දැනගෙන ඒකට යනකොටම මේකෙ මෙන්න මේ අඩුපාඩුවක් තියෙනවා කියලා දැනගෙන යන එක විතරයි. ඒ නිසා අර ගන්න සමතයට අරමුණු කරන්න ගන්න අරමුණ අත්දකින්න අරමුණක් නිසා ඒක වහා උඩ පහළ යන අරමුණක් අර වගේ ස්ථිරව පවතින මේ කසින නිමිත්තක් වගේ කර නෙවෙයි ආස්වාද ප්‍රසආදී කම්පණ චන්දර ගති උණුසුම් සීල් ගති වගේ වෙනස් වෙන වෙනස් වෙන දේවල්. නමුත් සිද්ධ කරන්නේ නම් එනේන අරමුණට හිත මෙහෙවන එක තමයි. අරකේ අරමුණ ෆික්ස් ටාගට් එකක් ටාගට් බෝඩ් එකක් ආවා. මේකේ තියෙන පණින පිම්මට වෙඩි තැබිල්ලක් තියෙනවා. සමාධිය නම් සමාධියමයි. ඇති කරන ක්‍රමේ සහ ගන්න ප්‍රයෝජන අනුව සමත අරමුණකින් ගන්න අරමුණ සමත සමාධිය කියන සම්මුති අරමුණකින් අද්දකියක අරමුණකින් ගන්න එකට විපස්සනා සමාධිය කියනවා. සමත සමාධිය බුදුහාමුදුරේ ඉන්න පහළ වෙන්නේ ඉස්තරත් තිබුණා නිවන් දකින්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පස්සේ මේ සමාධියම අරගෙන නිවන් දැකීම සඳහා මොකද මේ සමාධියට ඇති ආශාව කපලා නිවන් දැකීම පැත්තට යන්න ගියා. ඒක නිසා දෙකම කියන්නේ සම සමාධි චිත්තක්ෂණයමයි. ඒක කිසි වෙනසක් නැහැ. අත්දැකීම් පැත්තෙන් කියන්න බෑ. නමුත් අර සම විපස්සනා සමාධිය හරි සෙල්ලක්කාරයි. වැල්ලේ ගැහුවත් කරගෙන බඹරයක් ඒකේ තියෙන්නේ. සමත සමාධියම නෑ අරමුණ හෙල්ලුනොත් මොන හරිනොත් කැඩෙන ගතිය තියෙනවා. ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙකුට වර්ධනය කරගන්න හැකි සෝවාන් වූ අයුණාදයක් දිනනවා. කර්ණාවේ ආදාරය. අමාරුයි අතර මේ කියන්නේ ප්‍රශ්නේ තාර්කිකයි මේ අපිට මෙහෙම කියන්න පුළුවන් අර නිදර්ශනයක් විදිහට කර්ණිමිත සූත්‍රේ මම විස්තර කරන විදිහට කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ කරණීයන් අත්ත කුසලේන අත්ත කුසලේ කරන්නකු විසින් යන්තං සන්තම් පදං අභිසමෙච්ච යම් වූ සාන්තපදයකට ළඟාවන්නේ මී ස්වార్థයේ සලකන කෙනා තමන්ගේ අත්සිද්ධිය සලකන එකනා සක්කෝ උදූච සූදූච කියලා ಗುಣ 14ක් පෙන්වනවා නිසා කෙනෙකුට කියන්න පුළුවන් මේ ಗುಣ 14 රහතන් වහන්සේගේ ಗುಣ කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් මේ ಗುಣ 14 වැඩුවොත් රහත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට රහත් වෙන්න ඕන නම් රහතන් වහන්සේගේ ಗುಣ ටික වඩන එකයි තියෙන්නේ. වඩනකොට වඩනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒකට ලඟ වෙනවා. if you wish to be a king behave like a king කියලා ඉංග්‍රීසියෙන් කියනවා. නිසා අපි සෝවාන් වෙච්ච කෙනෙකුගේ ඉතින් බුදුහාමසෝ පෙන්ලා තියෙන ಗುಣ හතරක් පෙන්නනවා නම් බුද්ධේ අවික්කප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවික්කප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්ත සීලේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ බුදුරජාන් වහන්සේ කෙරේ නොසැලෙන ශ්‍රද්ධාවක් තමයි මේ සෝවාන් කෙනාගේ ලක්ෂණය. ඉතින් සමනුත් පුළුවන් තරම් උත්සාහ කරන ලදරත වෙලාවේ බුද්ධහනුස්සේ වරලා බුදු බුදුහාමර කෙරේ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති වෙන්න අන්න හිතා ගන්න පුළුවන් මේක මම දැන් ආයාසෙන් ගන්නවා සෝවන් නැතිනවා නිකන් හම්බ වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු හැම දෙයකම ධර්මානුකූලව කටයුතු කරනවා. එසකොට අපි දන්නවා ඒක ආයාසයි කරයි අපිට. නම සෝවන් නැති කෙනෙක් ඉබ්බී ලැබෙනවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු. බණ භාවනා කරන හැම කෙනෙක් කෙරෙහි උතුම්ම ගෞරවකින් වැඩ කරන්නේ. බණ භාවනා කරන කෙනා ගෑණියෙක්, පිරිමියෙක්, මුස්ලිම් මිනිසෙක් අනම්මනම් එව්ව අපට ඕනේ නැහැ. කවුරුනත් මේ පහට වැටලා තියෙන්නේ මෙතන සංඝ කියන එකෙන් අදහස් ගන්න සංසාර බය දන්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කවුරු සංඝ කියලා ගණන් ගන්නවා. ඒක පිළිබඳ ගෞරවයක් තියෙනවා. ඒ වගේම අර ආර්යකාන්තයේ සීලේ සෝවන් වෙච්ච කෙනාට පංචිල්පද බා කඩන්න බෑ. කැඩෙන්නේ නැහැ. දැන් සෝවන් වෙන්නේ ඉස්සලා අපි ඒක ආයාසයෙන් රකින්නේ. ඒක නිසා මේ ආයාසයෙන් හරි රකින්න සීලය පිළිබඳව පුදුම විශ්වාසයක් ඇති කර ගන්න ඕනේ. මම මේ කවුරුත් පිනවන්නවකල් ලාභයටවත් සත්කාරයක් නෙවෙයි මේ සීල් ලකිනේ නිවන් දකින්න. ඉතින් මොන්න කරදරයක් වුණත් Taman හිතන්නේ මම මේම සීලයක් ඇති කෙනෙක්. ඒ සීලේ ආනිසංස බලයෙන් මෙන්න මේක මෙහෙම වෙන්න ඕනෑ කියලා කිව්වොත් කවුරුත් ගැන විශ්වාස කරන්න එපා. විශ්වාස කෙරුවට ඒක ඒ වෙලාවේ වාංගු වෙන්නේ නැහැ. Tamangeම සීල විශ්වාස කරන්න. අනේ ಗುಣ ටික ඊට පස්සේ ඒක හැබැයි අටුවාචාර්ය වංශලා තව පින්නන ගුණ රාශිය බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ මට මතක නැහැ මේ සූත්‍රේ නම ඒක සාමාන්‍ය කියන ධම්මාදාස සූත්‍රය කියලා දාලා තියෙන්නේ මේක සෝවාන් කෙනෙක් මේ මූණ දිහා බැලුව කණ්ණාඩියක් කරන එයාට පේන්නේ කොහොමද ඒ වගේ සෝවාන් වෙන්න වෙච්චි වෙන්න ඉස්සර කෙනාට බුදුහාමතු කණ්ණාඩියක් අතර දීලා බලනවා ඔබ කොච්චරක් බුදුන් කෙරේ විශ්වාසය තියනවද ධර්මයේ කෙරේ තියනවාද සංඝයා කෙරේ තියනවාද තමන්ගේ සීල ගැන තියනවාද ඒ හා සමානව තමන් සෝවාන් මාර්ගයට කිට්ටු කියන. යම් කිසි කෙනෙකු සෝවාන් මාර්ග ඵලයට පත් වන විට ඔහුට එසේ සිදුවීමක් දැකෙනවා. ඒ ඔහුට දැන් ප්‍රකට සංඥාවක් වර්ධනය අනිවාර්යයෙන් මේක මේ වෙනසක් වෙනවා අර මේ අහපු ප්‍රශ්නත් එක්ක තමයි සම්බන්ධ. මේක සෝවාන්ද නැද්ද කියන්නේ යා දන්නේ නැහැ. මේ උනේ මේ මේ කෙලස් කැපුණාද සක්කාය දිට්ඨිය කැපුණා ඒව මොනවක්වත් දන්නේ නැහැ හැබැයි මොකද වුණා කියලා දන්නේ. ඒක හරියට උපමාවක් අදිට කියනවනම් අපිට තද බල විපාසයක් තියෙනවා. ඒ කිය වතුර හොයාන හොයාන වතුර දුන්නට පස්සේ දැන් ඇති කියන එක වතුර බිනකොට සිද්ධ වෙනවනේ. ඉතින් ඒක කවුද තීන්දුව කරන්නේ? ඊට පස්සේ බොන්නේ නැති එකෙන් කියයි. එතකොට නම් ආවේ අනේ වතුර කඳුලක් ලැබුණත් ඇති කියලා ඇති වෙන්න වතුර දුන්නා පස්සේ බීලා බීලා ඒක සනීප වුණාට පස්සේ තේරෙනවා. ඒක තුවාලයක් තියෙනකොට ඒක අලි කරදර. ඒක සමහර බෙහෙත් දාලා දාලා සනීප වුණාට පස්සේ සනීප වෙච්ච බව තේරෙනවා. ඉතින් නෑ කියන්න බෑනේ කාටවත්. මිත්‍ර කල් තුවාලයක් තුන දැන් තුවාලේ සනීපයි. කොතනදීද සනීපුණේ මේක වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට මේට කවදද සනීපුණයි කියලා සාර්ථකය දෙන්න පුළුවන් කියන එක. ඒක වෛද්‍යවරු කරගත්ත හැටි Taman දන්නවා තිබුණු සුවාලේ ඉවරයි. තිබුණු පිපාසය ඉවරයි. තිබුණු බඩගින්න ඉවරයි එච්චරයි. ඒක පිරුණාට පස්සේ ඉතින් පිරුණු බව දන්නවා එච්චරයි. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඇතිවන කාය අපහසුතාවයන් සාමාන්‍ය රෝග ලක්ෂණයක් වෙන්වෙන් හඳුනාගන්නේ කියලා. අද මා සක්මන් කරන ආන්ත වීමට යන්නාන්සේ වීතිනී යන්නාන්සේ දැනුණා. මේ වෙනත් රෝග ලක්ෂණයකින් වෙන්කර ගැනීමට හැකිද? භාවනා කරන විටදීද මෙවැනි දේ සිදුවන බවද අසහායකය. ඒ නිසා ආයතරයක් කරන්න. නැවත නැවත කරනකොට ඒක නැවත නැවත එනවනම් මේක Tamanටම දැනගන්න පුළුවන් මේ හේතු සාධකේ මොකක්ද? භාවනා නිසා අපි කද්ද නැත්තම් මේ උදේවරු වෙන එකක්ද නැත්තම් සීනි මදි වෙලා තු එකක්ද වතුර මදි වෙලා අපි කද්ද කියලා මේ දේ නැවත නැවත කරන්න ඕනේ නොකරන්නේ ශරීර ආසාව නිසා. එනිසා කැප කරන්න ඕනේ මේ වෙච්ච දේ ඉච්චර බරපතල දෙයක් නෙවෙයි නං මැරෙනවා නම් ඉතින් ඔය ප්‍රශ්නේ නගින්නේ නැහනේ. ඊට මේ පිට දෙයක් වුණා නම් ඕකම සෝවාන් වුණත් එච්චරයි කරන්න තියෙන්නේ. සෝවාන් වීමගේ බරපතල දෙයක් ලැබුණත් එහෙම නැත්නම් මොනවාරි දෙයක් ලැබුණා බය නැතුව ඒක නැවත නැවත කරන්නේ. කරගෙන කරගෙන යෑමේදී තමන් දෙවෙනි සැරේ වෙනකොට සිලිලා හරි නැහැ. ඒක ඕනම දෙයක ඇති. සෝවාන් මාර්ගයට සෝවාන් මාර්ග ඥානෙ ලැබලත් දෙවෙනි සැරේ මේ අද කියන්නේ ඵල සමාපත්තියට යනකොට දන්නව හොඳටම ඒකමයි කියලා නම් තෙච්චර සිලිලාරයක් නැහැ. තුන හතර යනකොට තේරෙනවා ඒකේ තියෙන ආලවට්ටම නැතුව කාරණාව ඉතුරු වෙනවා. ඒ වගේම දරුවෙක් මලා දැන් අම්මා තාත්තාමලා ඒ මහ ලොකු ෂොක් එකක් තමයි දෙක තුනක් වෙනකොට ඒකෙච්චර ඒ ඒකට මෙමෙත් ඇහි වෙන ගතියක් වෙන නිසා හොඳම වැඩේ තමයි භාවනා අධ්‍යක්ීමක් ආව නම් හදිස්සිය කමටහන් සුද්ධ කරන එක නෙමෙයි ඕන කරන්නේ ඒක නැවත කරන්න ඒ ඒ தত্ত্ব දීලා ආයෙත් කරන කරනකොට කරනකොට ඒක තීන්දුවනේ හදිස්සිය තියෙනට ලියන තියෙන මල්ල ඔබල බලන ගතිය තමයි ප්‍රතිඵල අපේක්ෂාවේ ඉන්න දෝෂයක් උතන තියෙන්නේ අනිත් එක මේ භාවනා කරනකොට විතරක් මේ ජීවිතේ ඕනම වෙලාවක අපිට වේදනා අපහසුතා මතුවෙනවා. ඒක අපහසුතාවක් ආපුවම අපි ඒ ක්‍රියාත්මක කරන්නේ දැන් ජීවිත ආසාව වැඩි කෙනා කිසිම chance එකක් ගන්න නැහැ. කෙලින්ම consultant කෙනෙක් කල්ලනවා ගිහිල්ලා බලනවා. බැරි මිනිහ මොනව කරන්නේ? එහෙම කරන්න බැරි වුණොත් නැවත නැවතත් බලලා ඉතින් බැරිම නම් ඉතින් වත්ත උකස් තියලා හරි කරනවා. දැන් වෙලා තියෙන්නේ මේ පහසුකම් තියෙන නිසා කැන්සර් කිඹිසර ඉතින් ගිහලා පොලිමේ ඉන්න. ඉතින් වෛද්‍යෝ මේ අමාත්‍යංශය කියන්නේ මොකද්ද මේ සල්ලි තියෙන මිනිස්සු ටික ස්පෙෂලිස්ට් ලගේ කාලේ සල්ලි වලට අර ගන්නවා. ඇත්තට මේකෙන් 180ක්වත් නෑ මේ සාමාන්‍ය දොස්තර කෙනෙකුටත් බලන්න තියෙන දෙයක්. නමුත් අර જાතියට අර ස්පෙෂලිස්ට් නැති වෙලා යනවා. සල්ලි වලට යන නිසා. ඒ නිසා ලෙඩක් ආවත් මම ලොකු සාංශ කියන්නේ ඉන්නකොට ලෙඩක් එනකොට ලෙඩේ මොකද්ද කියලා බලන්න බෙහෙත ඉක්මන් කරන්න එපයි කියලා. මොකට ඉන්න අරින්න ටිකක්. ඒකෝර තමයි රෝග නිర్ణය කරන්න පුළුවන්. ඉතින් අපි අර පොඩි අයට හැදිලා තිබුණා මේ පිටගැස්ම. අපි දන්නේ නැහැ පිටගැස්ම කියලා. ඉතින් ගිහිල්ලි වෙලා OPD එකේ වාඩි වෙලා ඉන්නවා දැන් පොලිමේ. ඉන්නකොට එතනදී හක්ක යන්න පටන් ගත්තලු පැත්තට. ඉතින් දොස්තර මහත්තයා බලාගෙන ඉන්නවලු මේක දිහා. අප්පච්චිට කේන්ති කියලා බැලලා තියෙනවා. බලලා තියෙනවා මේක භයානක රෝගයක් න මොකද්ද මහත්තයා බලන්නේ නෑ නෑ සීයා දැන් මේ කොයි වාට්ටුවට දාන්න ඕනේ කියලා මම මේ ලෙඩේ දිහා බලන ඉන්නවා ඊට පස්සේ හරියට වාට්ටුවට දැම්ම ලෙඩේ ඉවරයි ඉතින් එහෙම නැතු ආපු ගාම මේ තක්මුකොට දැම්ම නම් එහෙම හරියන්නේ ඒ නිසා තමන්ගේ ශරීරයටත් එච්චරයි ඔකෝයේ තව සැරයක් හෙන්නරින් එච්චරයි ඉතින් ස්වාමීන් වහන්සේ ద్వాරస్థීරයන් දොර යන අනුසර දොර යන අනුසරද නැත්නම් සිදොරද හිත කාය වචනයන් සිදොරද ඊළඟ බණ දේශනා කරන විට කේවල වශයෙන් යන්නේ ක්‍රියාවක ద్వාරත්තේ කියලා කියන්නේ සිදොර කියලා කියන්නේ සමාන වචනේ නිසා පොඩි ග්‍රම මිස්ටේක් එකක් තියෙන්නේ ద్వාර කියන්නේ දොර ద్వාරත්තය කියලා කියන්නේ දොරවල් තුන තිදොර කියන්නේ ඒකමයි එතකොට කේවල කියලා කියන්නේ මොකක්ද ඒකට කියන්නේ හොඳ ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඒකට වැඩි අමාරු වචනයක් මම මේ දෙන්න හදන්නේ මොකද කියන්නේ කේවල උෂ්ණත්වය මේ 200 237යි උෂ්ණත්වය අන්තිමට බලන්න නිරපේ ඉංග්‍රීසියෙන් මොකද mean mean කේවල කියන්නේ ඒක තමයි. කේවල කියලා කියන්නේ ආය වෙන දෙයක් එක සංසන්දනය කරන්න දෙයක් ඒකේ යන්න පුළුවන් අන්තිම කෙලවර. එහෙම නැත්නම් নিরপেক্ষක තමයි. අසාපේක්ෂ නැහැ. ඒක වෙනත් එක සංසන්දනය කරන බඩ අපේක්ෂ භාවයක් නැහැ. ඒක දෙයක අන්තිම කෙලවර. කේවල හාත්පසින්ම. කේවල කප්පන් ජේතවනම් ඕභාෂාව මුළු ජේතවනේම ඕභාෂණය කරලා ආයෙකට ඒක no parables. there is no way to compare it with. uncomparable කියලා වගේ. අපි අකමැති වන දෙයක් කළ යුතු නම් ඒව විතර විතර විතර අවවාද දීමේ ඒ වැරැද්දීමේ තිබේ. ඒ සාවකාලිකද. මම වැඩ කරන ස්ථානයේ try to find out the reason to be glad and its consequences. ඒ අලවාගෙන සිටින. විතර වද දෙන යසක් විතර වද දෙන යමක් ආවිත ඒ කියවේ. සමහර විට මේ උදව් වෙයි දේවල් මුල් කැලේ තියෙන පොඩි මේක නැවත මුල් ටික කියවන්නේ ඒ ඉස්සරහ තමයි නුවර දෙයක් කළ යුතු නම් ඒව විතර විතර විතරට අවවාද දීමෙන් ඒ වැරදි නැතිද නෑ ඇත්තට ඒක නෑ පළවෙනි වාක්‍යෙම තියලා තියෙනවා නම් අපි වැරද්දක් කරනවා නිතර නිතර කරනවා ඒකට හිතට අවවාද දුන්නයි කියලා ඒකට අවවාද කියන වචනේ ගන්න බෑ හිත රවට්ටගෙන ඉන්න නම් පුළුවන් වලක් කරගන්න අවවාදයක් වෙනවා නම් ඒක මතු කරලා පෙන්නනවා වැරද්ද මතු කරලා පෙන්නනවා. ඒක හිතට අවවාද දීමක් නෙමෙයි නේද? හිත මේ තනාව තලාවබල තියාගෙන තමයි කරන්න වෙන්නේ වැඩේ. ඒ නිසා ඒක නිසා මේ වැරද්දක් කළ යුතු අනිවාර්යම රැකියා තත්ත්වයක් කරද්දී කළ යුතු වැරද්දක් නම් ඒක නැවත නැවත මේක මේක මේ ඔන්න ඔය කමක් නැහැ කරපන් ඔන්න ඔය කමක් නැහැ කරපන් කියලා කියන එක අවවාද ගන්නට වැටෙන්නේ. ඒව අවවාද නෙවෙයි. ඒව නිකන් කොහොම හරි මේක අර පැංගිරි දෙයක් වුණත් කමන්නේ අමෝරාවෙන් ගිලින්නා වගේ කරන වැඩක් ඒක අවවාද වෙන්න බෑ අනිත් ඒක යට කරාට හරියන්නේ නැහැ හිතට හොරා බේස් බොන්න බෑ කුරට හොරා බේස් බොන්න බෑ කියලා හිත හොඳටම දන්නවා ඒක ඒ නිසා ඒක කොහෙන් හරි මතු කරනවා ඒක නැත්නම් වෙන සයිකොලොජිකල් පැත්තකින් හරි එළියට එන්න පටන් ගන්නවා දර්ශනාවේ මාර්ගය පෞලි සමාජයෙන් මානසිකව කරන ආනාපාන නිරයලා කිදුවම ඔහු අවදිවාදයට පත් වීම සුදුසුද සමහර වෙලාවල පුළුවන් හැම වෙලාවෙම ඒක කරන්න බෑ Eh, නමුත් ඒක මේ මතු කරලා දෙන්න ඕනේ ඒක මතු ඇති වෙන හැටි වෙලාවක කියලා කියන්න පුළුවන්. ඒ වගේම ශක්තිය තියෙනවා නම් තේරුම් ගැනීමේ ශක්තිය මේක තමයි නීවරණ වලින් එකක්. මේ නිවරණට හේතුව වීර්ය නැතිකමයි. මේ සඳහා මේකයි කරන්න ඕනේ කියන eh, දැනුමත් ටිකක් දෙන්න පුළුවන් නම් අරක ටිකක් තව තව උස්සලා තන වඩා ගන්න පුළුවන් ගතියක් එනවා. ප්‍රතිඥා කරන විට සමහර අවස්ථාවලදී අපිට මේ කිම දේවල් ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. එවිට තරමක් කදින් භාවයේ පුද්ගලයන් සමග ගැටීමටත් සිදුවේ. මේ අවස්ථාවලදී එම පුද්ගලයන් එම නීති සිහි නොගන්නා විට හිත තුළ තරහක් ඇති වෙන බව තේරුණා. මෙවැනි අවස්ථා මගහැරීමට උත්සාහ කළත් රැකියාව නිසා වැළැක්වීම නැත. එවැනි අවස්ථාවලදී කොතරම් හිත තරහ නොගෙන සිටීමේ අධිකාර කළත් සමහර විට තරහ වේ. කියන දේවල්ද කදින්වද සතියෙන් කරන බව වැටහෙනවා. මේ මිත්‍යා සතියක්ද මෙම අවස්ථාවල ඒ මුලදෙන්නේ කෙසේද? මම දැක්ක මේකෙන් දර්ශනයක් විදිහට මම අහුවෙලා නෙවෙයි UK වලදී හරි මෙහෙදී හරි කමන්නේ නැහැ මම UK වල තමයි මට ඉන්සිඩන්ට් එක වෙලා තියෙන්නේ US වලත් වෙලා තියෙනවා පොලිස් කාර්යයක් ඇවිල්ලා කාර් එකක් චෙක් කරන වෙලාවදී කොච්චර ජෙන්ටල්ද කියලා කවදාකවත් මෙහෙ ගන්න ඕයි අරව කරන ඕයි එහෙම එකක් නැහැ good morning sir කියලා බලලා මට මේක චෙක් කරන්න පුළුවන්ද කියලා බලලා ඒ වැඩ කටයුතු කරනකොට ඒ මනුස්සයා ළඟ ඒක සමහරට වෘත්තිමේ පුහුණු කරපයක් වෙන්න ඇති. මොකද පුදුම හිතුණා ඒ මනුස්සයා කවදාකවත් නීතිය අනිසියට පාවිච්චි කරන්නේත් නැහැ. ඒ තමන්ගේ කස්ටමර්ට සලකලා කටයුතු කරන්නේ. ආ කියනවා I'm sorry මෙච්චරයි මේ தත්ත්වේ. ඒ විචින්තිතක් වෙලා ඉතින් ඒ මහත්තයා මෛත්‍රික ගියේ කන කතා කරද්දී කිව්වා මට දැනගන්න ඕන ඔයා මේ කරන මම මේ දෙන දඬුවමට කරපු වැරද්ද මොකද්ද කියලා දන්නවද කියලා ඇහුවා. ඉතින් මේ මහත්තයා ලයිසන් එකක් දුකනේ. මං අහන්නේ ඔයාට මේ මම දෙන්න හදන දඬුවම මොකද්ද කියලා නීති අනුව ඔයා දන්නවද? නැත්නම් ඒක කියලා දෙන එක මගේ වැඩක්. දඬුවම නෙමෙයි මට ඕන කරලා තියෙනවා ඊට පස්සේ මේක නොකඩන්නයි. කියලා ඒක කියනකොට මම හිතුවා මම කොච්චරක් ට්‍රේන් කරලා ඉන්න ඕනද නැත්නම් සාමාන්‍ය පොලිසිය කෙනෙක් ඉවසන්නේ නැහැ. ලංකාවේ වෙන විදිහට අපි දකින විදිහට නරක වචන පාවිච්චි කරන අර මේ මිනිස්සු හරිය පුදුම ඩීසන්ට් ඒ කියන්නේ මැනරික්. ඒක බලනකොට මට හිතෙනවා ඇත්තට මේක ට්‍රේන් කරපු එක සතියෙන් ආපු එකක්වත් නැතුව ගුණ ධර්මයක් නෙවෙයි ට්‍රේන් කරපු එකක්. ඉතින් ඒක අපේ අඩුයි. මොකද අපි හැම වෙලාවෙම රැකියාවත් එක්ක හෝ අපේ ජීවුණත් එක්ක අපි අඳුරගන්න ගියාට පස්සේ මේ මිනිස්සු අපේ ජීවුණට බාධා කරනවා නැත්නම් මොනවා හරි කියලා අපි රෙකග්නයිස් කරන්නේ නැතුව ඒ එටිකට් හරියට තේරුම් ගන්නවා නම් මොකද්ද හොඳ ලස්සන මේ සිද්ධියක් තියෙනවා මේ බිම්බිසාර රජුරෝ කියලා කියන සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ රජුරෝ රජ වෙනකොට ඊටපැංගක් කරලා කියනවා අභිෂේක කරනවා කියලා කියන්නේ ඔලුවට වතුර ටිකක් කරනවා රාජාභිෂේකයේදී. ඒකට කියනවා මගේ රාජ්‍යයේ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයින්ද ඒ දවදඬු තන තන වගේ දේවල් පාවිච්චි කිරීමට මම අවසර දෙනවායි කියලා. කැලේ ඉන්න මගෙන් අවසර ගන්න ඕන ඕන කෙනෙක් ඉන්නේ කියලා. ඉතින් ඕකේ කහඳුරු කෙනෙක් වරදොල තේරුම් ගන්න. තේරුම් ගන්නවනේ මේ ආම්තුන්ගේ කුටිය කැඩුණාට පස්සේ රාජ්‍ය කපටාවට ගිහිල්ලා කියනවා මේ මට දවගල්වල ලී දෙන්නේ කියලා. අර මනුස්සයා කියනවා එහෙම කොහෙද මේ උඩින් ඕඩරයක් එන්න බෑ කියලා. අයියෝ අපිට රජුරු කියලානේ තියෙන්නේ. රජ වෙනකොට කියලා තියෙන්නේ අනේ එහෙමනම් සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ මන් දන්නේ ඔබ වහන්සේට කියලා තියෙනවා කොච්චර දෝනේ. ඊට මෙච්චර දෙන කියලා ගැල්වල පටවන කියලා කබල කුටියක් ගන්න. ඉතින් ටික වෙලාවකට ගාසේ මිනිස්ට ඇවිල්ලා කියනවා මොකෝ අර ගොඩනැගිලි කර්මාන්තර තිබ්බ ලී ටික. අනේ මේ සෑර් මෙන්න අහවල ආව අරන් ගියයි කියලා. මේ මනුස්සයා කෙලින්ම අර රාජ්‍ය බාණ්ඩකාරකේ අල්ලගෙන යනවා ගිනියන උසාවියට. ගිනියන රාජ්‍ය රෝගාවට. ඒකට අර හාමුදුරන්ට තේරෙනවා අහුව මතක් වෙනවා මට උදව් කරපු මිනිසයා උස ගෙනිච්චයි කියලා. ඉච්චර පස්සේ අනම්මන මොකොත් නැහැ රජු රෝගම්. මෙයා දූවගෙන යනවා. මාලිගාවට යනවා. මාලිගාවට යනකොට දැන් රාජසභාව කැඳවලා මේ අපරාධකාරය ඉදිරියට තියාගෙන දැන් නඩුව. ඒකෝට මේ ආම්තුර යනත් එක්කම බිම්බිසාර රජු නැගිටලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මොකටද ආවේ කියලා. ඊට කියනවා මට ඔබතුමාට කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මේ මම මේ ආවේ මේ කේස් එක තමයි මගේ ලී ගත්තේ මං. ඊට පස්සේ ඒ රජු රෝ කියනවා මේ මොකද මේ එහෙම ගත්තේ? අපි මේක තමයි මේ අහන්නේ. ඇයි ඔබතුමා කිව්වේ මේ ඔබතුමා අපිට කියලා තියෙනවානේ. පොඩ වෙලාවක මේ දවදඬු තනකොළ ගණ්ඩේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මම රාජකාරී බහුල කෙනෙක්. මට කොතනදීද කොහොමද කිව්වේ කියලා කියන්නේ කියලා. ඇයි ඉසපෑමක් කරනකොට කිව්වේ? ඒතකොට රජුරණ තේරෙන පටන් ගන්නවා මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත උනාට වාසිත අරගෙන තියෙන්නේ. ඊට පස්සේ කියනවා හාමුදුරන්ට ස්වාමීන් වහන්සේ වහන්සේ කේස් ගහෙන් බේරුණා කියලා හිතාගන්නේ කියලා කියනවා. ඒ ඒ වෙලාවටම නෑවිලා ඒ උත්තරේ නොදුන්නා නම් රජුරෝ මොකද කරන්නේ? අරුව කපනවනේ. දැන් මේ සෝවාන් කෙනෙක් තමයි මේ නීතිය දෙන්න හදන්නේ අරයව කපන්න. කොහොමද වෙන්නේ? එහාට සිද්ධ වෙනවා මේ වැරදි කරපු එක නලව කන්ෆෙස් කරවගන්න රාජ්‍ය දව භාණ්ඩාගාරයෙන් මට රගින තෙල්ලී මට රැක ගන්න බැරි වුණා. එතකොට පොත පෙරලා බලන මේ වැරද්දට මොකද්ද දඬුවම රජුරෝ කියන මේ වැරද්ද නම් මේක දඬුවම මෙච්චරයි. රජුරෝ තීන්දුව කරන්නේ මරණයට. නීති පොතේ හැටියට කියනවා. රාජ්‍යනේ හැබැයි ඊට ඉස්සෙල්ලා මෙයා ළඟ කන්ෆෙස් කරවගන්නවා මේක තමයි වැරද්ද කියලා. ඉතින් ඒ දේ කරන්නේ නැතුව මෙයාට බලපෑම් කරන්න ගියොත් රජුරෝ උනත් ඒ ඒ කේසයක් වෙයි තියෙන්නේ. තමන්ගේ නීතිය තමන් දැනගන්න ඕනේ. මට තියෙන මේ මේ කන්ස්ටිටියුෂනල් මේ මට තියෙනවා මේ මේ ඩෙඩිකේටඩ් පවර් එක. ඒකේ කස්ටම අඳුරගත්ත අඳුරලා දුන්නේ නැත්නම් එයාට අපිට ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ පන්දි ස්වාමීන් වහන්සේ 250ක් පැවිදි කරනවා. කෙල්ලෝ 250යි, කොල්ලෝ 250යි මාසෙකට. తాවකාලික පැවිදි. එනකොටම ඒගොල්ලන්ට ලයිස්ට්ුවක් දෙනවා මෙන්න මේ නීති ටික රකින්න ඕනේ. අම්මා තාත්තලාත් කියලා දෙනවා. කියලා තියෙනවා පාත්‍රය අතර බිම දාන්න බෑ. වෙන වැඩත් එක පාත්‍රය ගන්න බෑ ගන්නව නම් දෑතින්ම ගන්න ඕනේ කියලා. ඉතින් අපි ඉන්න වෙලාවේදී එක එක අතින් දෝ ගාලා පාත්‍රය වැටෙනවා. මේ ඔක්කොමලා සීල් සීරියස් පිට පාත්‍රය යන්න හදනකොට. සයිඩෝ කිව්වා කරගෙන ගිහලා අල්ලගෙන ඉන්නේ කියලා. මොනවාක්වත් නැහැ ඉතින් අධිකරණයට ගත්තට වැඩිය හපන් සයිඩ් අහුණයි කියලා. ඉතින් ඇවිල්ලි වෙලා ඉතින් අර පොඩි එකා පොඩි හාමුදුරුවා අරගෙන වෙලා අරගෙන ආවා. දැන් සායද ඔයා කතා කරලා කිව්වා මොකද වාද පත්‍රය බිම දැන් ඔව් මේක වැරද්දක් බව දන්නවනේ දන්නවා ඇයි වැරද්දක් කියලා දන්නේ මේ ඉතින් මිනිහා කියන්නේ මේකට එnde ඉස්සල්ලා මේ කොලයක් දුන්න කිව්වද කිව්වා ඒකේ මෙන්න මේ වාක්‍යය කියලා තියෙන විදිහට පාත්‍රය අද්දකින් අල්ලන්න කියලා නැති දැන් ඔය ඇවිල්ලා මොකක් හරි කරලා තියෙනවද වැටුණානේ දැන් වැරද්දක් කරපුවා දන්නවද ඉතින් ආරූට මොනවත් නැහැ. ඉතින් රාජ වූස්නේ පහළ වෙලා. ඌ කියනවා මම දන්නවා කියලා. ඉතින් දැන් මම මොකද කරන්න ඕන? ඉතින් වැරද්දක් කෙරුවා නම් දඬුවම් කරන්න ඕන කියලා ඌම කියනවා කොටියට. ආයෙන කන් දෙක අල්ලගන්න. 50 සැරයක් කියලා පාලයක් ඉඳගත්තා, හිටගත්තා, ඉඳගත්තා, හිටගත්තා. වින්න වාද යන කට්ටිය යනකම් ඌ ඉස්සරහ තියලා ඉඳ ගන්නවා, හිට ගන්නවා. ළඟින් යාළුවාට කිව්වා 50ට යනකම් උඹ ගණන් කරන්න ඕන. ඉතින් සයඩෝ කියන සයඩෝ කියන්නේ මේ වැඩේ මම පව් කරගන්න බෑ. මම පරිස්සම් වෙන්නේ පොඩි එකකින් වැරදුනත් ඌට ඒක ඒත්තු ගන්නවා දීමේදී ඊ වැඩේ කරන්නේ නැතුව මෙහෙම පාත්‍ර විමදන්නේ මේව කරනවා කියන පොඩි එකට තේරෙනවා නිකන් අනවශ්‍ය බලයක් ක්‍රියාත්මක කරයි කියලා. ඒ නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න යමක් කරනකොට ස්මාර්ට් වෙන එක නෙවෙයි වැඩේ පවු නොකර සිටීමේ අවශ්‍යතාවය. සබ්බවාපස්සා කරනම් first do no harm. එච්චරයි මේ මේ අපේ වීර්ය වියුත්තේ අපි කොච්චරද වැඩ කරන්න දන්නවා. නමුත් පවුනකර ඉඳීමේ දක්ෂතාවය ගන්න නම් අපි සෑහෙන දුරට අනිත් කෙනාගේ සයිකොලොජි එකට සලකන්න ඕනේ. අපරාධකාරයෙක් වුණත් අපිට අයිතියක් නැහැ ඒකෙන් පව් කරව ගන්න. අපිට තියෙන්නේ එයාට යනවනම් එයාට තීරුම් කරලා දීලා ප්‍රමාණ කරලා දීලා මගේ මේ රාජකාරියට මට මේව කරන්න වෙනවා. ඒකෝට එයාට තරහ වෙන්න දෙයක් නැහැ. දැන් නඩුකාරයා අසංකරුවට මිනිමරුවකට ජූරිය තීන්දුව කරලා තියෙනවනම් එයාගෙන මේ පොතේ හැටියට මෙහෙම වෙන්නේ කියලා. අන්නේ නිකන් කොස් කපන්න ඉතල අතේ පොල්සල් ගාගෙන කපන එක. ඒක දැනගන්න ඕනේ. සමාජික වැඩ කරනකොට වෙනස් කරන්න බෑ ඒක. කිව්වත් තේරුම් ගන්න. ඒ ඒ කියන්නේ අම්ල දාතල වැඩි ආදර්ශයක් දීලා. නැත්තම් පොඩි එකෙක් පන්දරේ මම සුද්දකගේ ඒ තීසිස් එක ලියන්න ගිය වෙලාවේදී කොල්ල තුන් දෙනා ඇමරිකන් කාර්යයක්. ඉතින් ඇවිල්ලා කතා කරින් දැද්දී දෙන්න ගහගත්තා. මම මෛත්‍රී කතා කරන ගමන් මම කියලා කතා කරා නෑ. ඊට පස්සේ ගියා. දීලා කොල්ල දෙන්න අල්ලන් ඉවරලා උඩ වැරද්ද පෙන්නලා දුන්නා. වැරද්ද පෙන්නලා දීලා එක එක කොට්ටේ දෙනලෝ මේ කුෂන් එකේ බුණ බිම තියන්න ඔක පැත්තේ දී තියෙන හිත බුදිය ගන්න කිව්වා. අනිත් එක net එකට අතට දැම්ම ගිහලා අරුට හොන්තරම ගණන් කළා තුනක් යනවා. කිසිසේත්ම නෑ උට හොඳට ඒත්තු මම දැක්ක හොඳටම වෙලා ගන්නවා විසිට කෙනෙක් එක මං හිටියේ. උඹට මං ලාම් කරා. ඒ කීති ගැහුවා. ඒ නිසා මට දැන් විහිිත හිතියට කරන්න දෙයක් නැහැ මම මේ දඬුවම කරනවා. ඒතකොට දරුවට වැඩි බොහොම මෙලෙක්ව දරුවට ඒත්තු කරලා දෙන්න ඕනේ. එතකොට අපි මේ කියන්නේ අපේ මානසිකත්වයෙන් බෑ. ඒ මට්ටමට ගිහිල්ලා කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ දවසේ මම ඒ කොල්ලොත් එක්ක ඔක්කොම ට්‍රිප් එකක් ගියා. අපි ඔක්කොම අර මොනවක් කරන්නේ නැහැ. ඒක දන්නවා. රාත්‍තර තද වුණොත් එහෙමයි. හැබැයි කවදාකවත් නැහැ. කේන්තිය පෙන්වන්නේ. කේන්තිය තමයි වැඩ කරන්නේ. හරියට රීසන් අවුට් කරනවා. ඉතින් ඒක නැති වුණොත් එහෙම දෙමාපියෝ දරුවන් දමව දරුවෝ දෙමාපියෝ තියෙන විශ්වාසය නැති වෙනවා. ඒ කියන්නේ දෙමාපියන්ට කිසිම අධිකාරී ශක්තියක් නැහැ දරුවන් කෙරෙහි. සමහරවිට අපි ඉස්කෝලේ වල වැඩ කරනකොට ඒක අපේ අපේ මේ අපි කියලා දෙන අය නෙවෙයි එතන එතන ඉන්නවා කියලා හිතනවා. උලි තමයි ඉවල් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒක පොඩි කරදරයක්. ඔය ඒකදී ඇත්තටම මම අර කීස්පුර පන්තිලේ ගිහිල්ලා එකපාරක් මට අර හතර පන්තිය පාර දීලා මේ දහම් පාසලේ මට පැයම দাঁඩි දාන. විජිත සමන්ත මට ඇවිල්ලා කිව්වා අද මට ගමනක් තියෙනවා මේ බැරිද කියලා. ඉතින් මං කවදාකවත් කරලා නැහැ. මම ගිහිල්ලා වාඩිවුණාට පස්සේ එක එක නක් ඩෙස්ක් එක උඩ අනිත් එක අතන තියෙන පුටු කොටයලා මේ හොදලන්න පටන් ගත්තා. තාම එක එක මැස් වෙලවනවා මට කිසිම කන්ට්‍රෝල් නැහැ. ඉතින් මම බැලුවා පුළුවන් තරම් බලන්න හිටියා මේකදී පුතු අම්මේ මේම ටීචර් කෙනෙක් දවසකට පැයක් ඉන්නවා කියලා කියන්නේ. තෑගි දෙන්න ඕනේ නයි කියලා. ඊට පස්සේ අනිත් දවසක විජිතුන්තේ මට කිව්වා මේ හතර පහ ආයේ පන්ති ළමයි ටික සුද්ධෝ ආගමික මධ්‍යස්ථාන බල බල යන ගමන් කීස් බරොත් වෙනවා මම ආවේ නැත්තම් පොඩ්ඩක් බාර ගන්නයි කියලා. දැන් ටීචර්ස් හිටිය පස් ආයේ දිනෙක සාමාන්‍ය හෝල් එක පිරෙන්න ආවේ ඒක ඔක්කොම වාඩි වුණා. ඊට පස්සේ මාත් වාඩි වුණා. වඩන පස්සේ ටීචර්ස්ලා කිව්වා දැන් අපි මේ එක එක බයි ගියා මෙතෙන්ට ආවා කරල් ප්‍රශ්න අහන්න තියෙනවා කියලා. ඉතින් එක ටක් ගාලා ඇඟිල්ල උස්සනවා. බුදුසෙනාංශේ ඉෂ බාලා දෙහිටියෙක්. චුම්මන් කරනවා ඒ බුදුසෙනාංශේ තිබුණ කර්ලි හැර් එකක් ඒක නිසා එහෙම ඇකිල්ලා තිබුණා ඉස්සරහා වගේ පේන්නේ නැහැ කියලා. ඒක රවුම වගේ ඇඳලා තියෙන මොකක්ද? ඉතින් ගියාම ඔය ඉස්සරහා තියෙන ඇද්දල දෙක ඇත්ත දෙකක්ද? එහෙනම් පරිසර දූෂණය නෙවෙයිද? පුදුමාකාර අහන්න පටන් අරගත්තා. දැන් හොඳ වෙලාවට ඔන්න විජේ ශාන්ති ආවා. රිසල්ට් ආවට පස්සේ ඉතින් මම ලොකු විශ්වාසයක් කරලා බාර දුන්නා. බාර දෙන්න දැන් මේක ඉවර වුණානේ. ඊට පස්සේ තේ දෙනවා බිස්කට් වගේ අදුනා. ආය මොකද නම් මේ මැසිකොටි ඇවිස්සනා වගේ එක පාරටම දඟලන්න පටන් ගත්තාම අර ටීචර්ස්ලා ඒ ළමයින්ට ගහන්න බලන්න යන්නේ නමුත් ඒ කරන පේෂන්සියා බලනකොට මට හිතුණා ගුරුවරයෙක් කියලා කියන කවුද කියන එක. ඒක විශේෂයෙන්ම බාලාංශ වංශවලදී පුදුමාකාර ඉවසිල්ලක් තියෙනවා. ඉහළ පන්තිලෝ ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක නිසා අපි ගුරුවරුන්ට කොයි වෙලාවෙත් ඉතින් පොඩි සංඝ වේද ගුරු ගෝවි කම්කරු කියලා ඈහෙන තනක් වෙනවා. ඒ අර අදින ඇදිල්ලට තමයි. එච්චරයි. <laughs> නෑ තේරෙන්නේ නැති එක නෙවෙයි යා තේරුම් ගන්න උත්සාහ ගන්නෑ නේ. ඒකට යන පාඩුවනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. කියන්නේ මේ මිනිස්සයා නෑ අපි අපි උත්සාහ කරන නදනේ අපිට ප්‍රශ්නේ බලපාලා නැහැ නේ අපි බලන්නේ නීති පොතේ හැටියට නේ. යාට තියෙන එක බලපෑවොත් නීති දෙය පාඩු වෙනවනේ. නෑ මම මම නිව්සීලන්තේ ඉඳලා එනකොට මයෙන් අහලා තිබුණා අනවශ්‍ය දේවල් මොනවක්වත් නැති මම නෝ නෝ නෝ නෝ නෝ ගාලා කියලා ගැහුවා අසරණ. ගාන අසං කරුවට පස්සේ කස්ටම් ඔබ්සර්වර් කිව්වා මේ නෝන කෙනෙක් හිටියේ බෑගි වරින් දෙන්නවා. වට අතර ගත්තා මේක ලී ඩික්ලෙයාර් කරලා නැහැ. මේක ග්‍රීන් ටී ටීස් නැහැ කියලා තියෙනවා ඩික්ලෙයාර් කරලා නැහැ. අර කම එකයි කියලා ඉතින් මම ඉතින් කරව බන්නේ ගහිට ඕන දෙයක් කරගන්න. ඊට පස්සේ මම ඒක පිළිවෙලට පෙන්වුවා මේ කොලේම වාසං කරලා තියෙනවා ඊට පස්සේ මං කිව්වා මං අවුරුදු 3ක් ඇවිල්ලා තියෙනවා මේ මේක දිගටම මේක ගෙනාවා ඉතින් ඉස්සලා ඉන්න කට්ටිය මට කියලා තිබුණා මේක ප්‍රශ්නයක් නෑ කියලා නෑ ඒ ගිය අවුරුද්දේ හයුවා කිව්වට පස්සේ මේකට ගුල්ලෙක් ගන්න පුළුවන් නේ චොඩක තිබුණේ මේක ඩික්ලෙයාර් කරන්න නේ ඒක නිල කඩදාසියක් ගත්ත දිගේක මේක කැඩෙන එකක් නෙවෙයි මම දැක්කේ නෑ සෝරි ඈ කියලා හොල්ලලා බලලා කිව්වා මේක නම් පේන දෙයක් නෑ තේ මම බෑගේ කරන්න ඕක කමන්නේ කරන්න ආ මේක ග්‍රයින්ඩ් කරලා දිනවනම් ප්‍රශ්නයක් නෑ නැත්තම් ඩික්ලෙයාර් කරන්න ඕනේ කියලා ඒ මනුස්සයා ඔක්කොම කරලා ඉවරලා පස්සේ මට සෝරි කියලා කිව්වා ඇත්තටම මට ඕනේ මම මේ කරපු වැඩේ වලට තේරෙනවාද කියලා මෙන්න මේ වුණත් ඔය අසං කළා තියෙනවා ඊට පස්සේ මං කෝ මම ජෙනරලි බැලුවා ඉච්චර වැඩ. නෑ ඔය අස්සම් කරලා තියෙනවා ටීස් නෑ කියලා. ජීවන ඇත්තටම අදයට ඇකියුස් කරන්න තිබුණා ඔබ භික්ෂුවක්ද ඔබ බොරුව නේද අසංකල තියෙන කියන්නේ නෑ රාජකාරී මට්ටමල ගිහිල්ලා කිව්වා මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නෑ මම මේකට මොනවක් කරන්නේ නමුත් මට පස්සේ ඉඟිවුනේ ආ කියන්නේ තියෙන දේ තියෙනවායි කියලා පෙන්නුවනම් කිසි ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් මේ මිනිස්සු ඉතින්දි කරන වැඩේ දිහා බලනකොට එන්න සෙනග එක්කනපැත්තේ නමුත් ඒක හරි ලස්සනද ඊට පස්සේ thank you කියලා සමා වෙන්නේ කියලා මම කියන්නේ මගේ අතේ වැරද්ද සමා වෙන්න දෙයක් නැහැ. මම ඉතින් මේ තුන් සැරයක් ඇවිල්ලා තියෙන නිසා කනගන්නේ නැහැ. මම කියන්නේ මෙච්චරයි කිය. මම දන්නේ මං නම් ඒ වෙලාවේදී ඒ කරපු සේවය පිළිබඳ මට හිතන මෙච්චර වැඩ බහුව දෙලා හැන්ද යනකම් මේ වැඩේ කරත් ඒ කස්ටමර්ත් එක්ක තියාගෙන ඉන්නවා කොහොම හරි රිලේෂන්ෂිප් එකක්. ඒකෙන් මම කියන්නේ ගා ගන්න එපයි කියන එකයි තියෙන්නේ. මේ කරදර උණයි කියලා Taman අතින් වැරද්දක් කළා Tamanට පශ්චාත්තාවප කරගන්න උනොත් එහෙම ඉන්සිඩන්ට් එකකින් අපිට කිසි ලාභයක් නැහැ. වැඩ වැඩි කියලා ලාභයක් නැහැ. මේ first do no harm තමයි කියාගන්න තියෙන පොලිසි එක. සබ්බපාපස්සා කරනවා. The question is uh, what are the different, what is the difference between the uh, samatha samadhi and vipassana samadhi? And uh, there are some details also. My explanation was, as such, both of them are considered as concentration. As a mental factor is the same. Only difference is the samatha concentration or samatha sorry the pure concentration gained by a conventional object the vipassana concentration you gain by a something experienceable and the samatha concentration by itself is magnetic you develop kind of a desire to that concentration but the vipassana concentration the when you are earning then and there you know this has its own weakness that concentration have its own uh, magnetic power. And it is less compared to the uh, pure um, uh, samatha concentration. And uh, before the Buddha, the concentration, samatha concentration was there, but there were no trip to Nibbana. But the vipassana concentration is the one the Buddha introduced. Of course, it is a, uh, another nuance, another shade of the samatha concentration, and he knew its pragmatic value. Though the concentration is there, the attraction you can control and you can make use it to see things as they are. So therefore you can dig the tension angle and these are the conditions. But uh, if you read the book, both of them are considered as a concentration, single factor. But uh, the immediate uh, proximate causes different, their functions are different, Chronologically, we can see the difference. This is the difference. Otherwise, uh, they are the same. දැන් එහෙනම් අපි දැන් මේ ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනාවල අවසානයේ නිමාව සටහන් කරන්නයි හදන්නේ. අවශ්‍ය වෙන කියලා ඉතින් අයින් දෙනවා. ඒ වගේම මිනිස්සු කියන මනස රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඒක තමයි ඒක හොඳයි. ඒක නිසානේ අපි කතා නොකර ඉන්නේ. ඒක ලැබෙන ප්‍රතිඵලය තමයි අපි කොන් වෙනවා. ඒ කොන් වෙන්න ඕනේ දැන් කැලේට ඵලයන්, ගහක් වලට ඵලයන්, ශූන්‍යාකාර ඵලයන් කියන්නේ ඒක තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒක කෙමින් හැමින් වෙන්නයි. කොමුණයි කියලා අපේ මොනවාක්වත් අඩු වෙන්නේ නැහැ. මොනම් පාඩුවක්වත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අඩු කිරීමේදී අපි අත්‍යවශ්‍ය කෙනා තියාගන්නවා අර සන්ඩ්‍රි අයිටම්ස් වලට වන්නේම එහිමිට එමිට කපලා ගන්න. එහෙම නැතුව මේ ඒකම තමයි ඇත්තම මේ ඒ දේ තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. මේ වෙනවා ඒක න්‍යාය ධර්මයකට සිද්ධ වෙන්නේ. මොකද කියන්නේ බද්ද මොකද කියන්නේ? අයිස්ක්‍රීම් නැත්නම් ඇන්ඩ්‍රූ බාක් සාමතේ විමුක්තතාවයට ගන්න ඒක දිනේ මේ අනුරන්දින්න දෙකයි ඉතින් මේ තත්ත්වය තුළ අධික උත්සාහයෙන් මේ කල්පනාදී උන්වහන්සේගේ ඒ සෞඛ්‍යයෙන් හොදලා මේක තේරෙන්නට අපි නම් ඉතින් කොහොමද ආපහු මේ සුවඳද මේ නමුත් අපිට ආපහු කියන්නේ නම් අපිට ඒ අනුකම්පාවෙන් පාවිච්චි කරන්න මේක තේරෙන්න අපි අනුකම්පාවෙන් වෙනවා අපේ ජීවිතයේ දිනක හැයතුලක ඇති කරගත් යම් අධික සමාධියක් ඇද්ද අධික අධික සාධන මේ දැනෙන්නේ ඒ ඒව අවබෝධ කරගත් සාධනේ ක්‍රියද කුසල ධර්මවලින් පරිණතයේ සංපාරක්ෂාවට අපි මේ කුසල ධර්ම බලවත් කියන්නේ. ආදු සාදු සාදු එතින් මේ මේ දිනදායකට අපි ඉතාමත් ආදරෙන් පෝෂණය කර අපිව බලාගත්ත ඒ නන්දිනී රාජපක්ෂමහත්මිය ඒ මහත්මිය මේ සංකීර්ණ දේකුලතු කියන්නේ අප සෑම දිනාගේ අවංක ස්තුතිය අපි ආකාරයෙන් මේ පුජා කරන්නේ ඒ තේරෙනවා අමිතයි. අපිට මොන විදිහට අපිට මේ කිසිපති කරන්න කියලා අපි දැක්කේ මම දන්නවා කොච්චර මහත්කමක් කියලා තාම මුසේ පාදල තුනට හැරෙන්න කරන්නේ. ඉතින් අපි සෑහෙනින්ම කුංචාරේ හදාගන්න හදන කරපු සාර්ථකත්වය ඒක මම හිතන්නේ පස්සේ කාර්යෙ විදියට සන්තෝෂ වෙයි. ඊට පස්සේ අන්තිමට කියන්නේ අපේ මේ වැඩිදුවලට කිසිම ආකෘතියක් නැතුවක් ගන්න හිත දෙන අපේ රාමසත් විහාරාධිපති මේක ආදු සාදු සාදු 2006 වෙනි වසරේ මේ පෙබරවාරි මාසයේ මේ පස්සේ ඉඳලා මේ පිළිකරණය කරනවානේ බලමලක් වගේ විදිය මේ අධිකරණ සමිතික පාමුහන්තේට අපිට ආරාධනා මෙතන ඉඳලා මේ පතන් සත්‍ය සම්මුත මෙහෙවර දැන් ඕකේ හැමතැනම ඉඳගෙන මේ සැදැහැව තුන් එකේ ප්‍රයෝජනය ගන්නවා. ඉතින් අපි ඉතාමත් සතුටු වෙනවා අපිට මේ විරාජ්‍ය ආරම්භ කරන්න අවස්ථාව හම්බුනාට කියලා කියන මේකට වට පිටේ ඉඳගෙන උදව් කරන හේතු වෙනකොට ආදිනා ඉන්නවා ඒක අපි නම් විශේෂයෙන් කියන්නේ ඒක මොකදම අපේ ස්තුතිය මට මට තදින කතා කරන්න දෙනවා නෝර වැවේ නෝර ගෙවුනලු නිදහස් උත්සවයක්. ඒකට එනේ සෙනක වට වෙලා වටේ රසලා හිටියලු නිදහස් උත්සවය ඉවරනාට පස්සේ වැව මැද තියෙන දූපතේ ගිනි කෙලි දර්ශනයක්. ඉතින් ඒ නිසා සෙනග රැස් වෙලා හැන්දෑ වෙනකොට ඒ හම්බෙච්ච අවස්ථාවේ අනුව ඩිමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න නාවික හමුදාවෙන් කට්ටියක් ඇවිල්ලා හිටියලු ඒ කට්ටිය කිව්වලු ඕනම කෙනෙක් වතුර වැටුනොත් අපි පිළිගන්න ලෑස්ති. නමුත් අපි මේ මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා අපි ඕනම කෙනෙක් වතුර කොට ගන්න කැමති කවුරුහරි පණින්නේ කියලා. ඉතින් කවුරක්වත් කැමති නැතුව පණින්න. ඊවසකවලු දැන් මේ ඩිමොන්ස්ට්‍රේෂන් වලට කවුරුත් සෙල්ලම් කරන කවුරුත් නැත්නම් කවුරුත් රුපියල් 5000 දෙනවා. පැනලා අපිට ගොඩ ගැනීම පිළිබඳව ඩිමොන්ස්ට්‍රේෂන් එකට ඉදිරිපත් වෙන රුපියල් 5000 කවුරක්වත් නැතිව. රුපියල් 10000ක් කිව්වලු. නැතිලු. 15000ක් දෙන්නම් කිව්වලු. ඒවල දබස් කාලේ එක පාට එක්කනේ පැනලු වතුර. පැනපස්සේ කස් ගාලා දෝ මේකක් ඇවිල්ලා සේව් බෝට් එකක් ඇවිල්ලා කොට අරගෙන නිසා එහෙමයිස පණින්න බලු හදන්නේ. මට ඇදගෙන ගිහලා ස්ටේජ් එකට ගිහලා කිව්වලු මේ කායික අම්දා ලොක්ක ඇවිල්ලා රුපියල් 15000 අතර දීලා මේ අපේ වැඩ කරන අයට වැඩ කරන්න අවස්ථාව ලබා දුන්නාට මහත්තයා බොහොම ස්තුතියි. මහත්තයා යමක් කියන්න තියෙනවා කියලා. මට මට මට ඉක්මනට යන්න දෙන්න මට මේ මහත්ය කරපුවම ඉස්සර මට තල්ලු කරපේක අල්ල ගන්න ඕනේ කියලා. වගේ <laughs> මාව තල්ලු කරපෑගෙම ආව වුණොත් එදාට මම බලා ගන්න බැරි. නෑ එදා තර සංඝයා දර්ශනීය හැටියට කෙනෙක් කොට ගන්න හැටි බලන්න විශාල පිරිසක් දැක්කා. ඒක නේ රුපියල් 15000ක් දක්වා ගාණ වැඩි කිරේ නමුත් මේ මහත්තයාත් හයිකෝට් අඳගෙන ඉඳලා දවස් කාලා පැනනලු මාතර බොහොම ස්තුතියි මම ගොඩ ගත්තටත් ස්තුතියි මට සල්ලි ප්‍රශ්නයක් නැහැ මට ඉක්මනට යන්න දෙන්න කියලා මම තල්ලු කරපේ පොඩ්ඩක් අල්ලන්න ඉතින් එච්චර අපිට වෙන මේ දවසේ වැඩසටහන් නිමාවයි. හෙට දාල් ගානෙන් පස්සේ වැඩ ඉවරයි. ඉතින් මේ මේ මට ආසයි හැබැයි දැනගන්න කැමති නම් ඒ කුස්සිය වැඩ කරපු කට්ටිය වචනයක් කතා කරන්න කැමතිද කියලා. අර වගේ මං වගේ කිව්වා කියන්න තියෙනවද දන්නේ නැහැ. <laughs> නෑ නැත්තම් ඇත්තට මේක බලපෑමක් කරනවා නෙමෙයි කැමති නම් අරගේ කියන්න තියෙන වචන කියනවා නම් කැමති නැන්ද කතා කරන්නේ මොකද්ද වැඩිම සන්තෝෂජනක ඉවෙන්ට් එක? මෙච්චරයි. මේ ඉතර තමයි අපිට සන්තෝෂ වෙන්න තියෙන්නේ. මේ යන ගමනේදී අපිට එකට ගමන් කරන්න හම්බෙච්චාම මේ වගේ සහෝදරකමක් ඒ වගේ වෙන ලේනෑකමක් නෑ මේක මේකට කියන්නේ ඕනෑකම කියලා ලේනෑකම නෙමෙයි මේ ඕනෑකම තියෙනවා නම් අපිට ඕන තැනක ගියාට නෑද අපිටසක් අතට ගියා වගේ කිසි ආරක්ෂා ප්‍රශ්නයක් නෑ ඒ වගේම කිසි කෙනෙක් අපි වැරදි දකි කියලා ප්‍රශ්නයක් නෑ වැරදි දැක්කත් ඒක හදලා දෙන්නේ අනුකම්පා විදියට ඒක දකින්නකොට තේරෙනවා මේ බුදුරජාණන්සේ ජීවත් නොවුනට මේ අප්‍රමාද ධර්මේ පාවිච්චි කරගෙන යනකොට තියෙන මේ ජීව ධර්ම රුධිරේ ඒ අර පර්ත් වල ඉවරනට පස්සෙත් ඒ කට්ටිය කිව්වේ ඒකයි මේ ඇට්මොස්ෆියර් එකේ ඒවා ආශ්චර්ය ධර්ම නොවුනට සාමාන්‍ය ලෝකේ බලන මේ වගේ ගානක් එක තැනක එක වහලයක් ඉඳලා රණ්ඩු සරුවල් නැතුව නියව ගන්න නැතුව කොණිත ගන්න නැතුව හිටියයි කිව්වහම පොඩි දෙයක් නෙවෙයි. ඉතින් අපි කරන්නේ ගැඹුරු දෙයක්. ඒ නිසා අපිට ප්‍රාර්ථනා කරමු දිගින් දිගටම අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තවදුරටත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මද්දා මතක් කරා වගේ ඒ සංවිධානය කිරීමේදී අපිට පේන කොටස් තමයි මේ කතා කරන්නේ මට නම් වෙන ගොඩාක් නොපෙනී අපිට උදව් කරන විශාල පිරිසක් ඉන්න නිසා අපිට මේ සෙල්ලම් ගමනේ මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි නොමසුරුව පේන්නේ නැත්තු වගේම නොපෙන්නේ නැත්තු සීපත් කරලා ඇත්තටම මේ මේ විශාල පිරිසක් විසින් මෙහෙवला කරගෙන යන වැඩ පිළිවෙලට අපි සාක් වෙන එක විතරයි වෙන්නේ. ඉතින් අපිත් යම් කිසි සතුටක්, පිනක්, ප්‍රීතියක් බුද්ධ විඳින නිසා අපි ඒ ලබන සතුට ඒ ගමන මෙහෙවන පේන්න පෙනී සියලු දෙනාම දකිත්වා දැක සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ අපි එක එක අම්මලා තාත්තලාගේ දරුවෝ ඒ වුණාට මේ පිරිස ඉන්නවා දකින්නකොට අපේ අම්මලා තාත්තලා ඉන්නවනම් ඒක කොච්චර සන්තෝෂ වෙයිද අපේ පොඩි යෝන් අපේ දරුවෝ අපේ ගෝලියෝ අපිටවත් හම්බෙච්ච නැතරම් වාසනාවක් පතු කරගෙන මේක සතුටින් ගත කරනවා කියලා ඉතින් ඒක මම හිතනවා අනිවාර්යයෙන්ම සතුටට කාරණාවක් වෙයි කියලා. ඉතින් ඒ නෑදෑයන් පිළිබඳව, අමල දාත්ලා පිළිබඳව ඇති අපේ ලෙන්ගතුකමෙන් අපි ආරාධනා කරමු. අනේ මේක මොන වැඩ තිබුණත් ඒවා බහා තබලා අපි මේ පින් කරන දිහා බලන්ද, නිතයොමඬ, හිතයොමඬ අවස්ථාව ලැබේවා. දැකලා සාදු කියලා පින් කරගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ තියෙන බාධක මාර්ග උදුරු කරදර තියෙනවා නම් දුරු කරගනිත්වා ඒ වගේම ලැබලද අවස්ථාවක මේ වගේ බණ භාවනා කිරීමට ආදර්ශ ගණිත්වා කියලා ආදර්ශ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් මේ කරන පින් බරපතල ගම්බීර කුසල් સિદ્ધ කරන්නේ මොන්නම නිසා හේතුවක් නිසාවත් මේක මේ උපදි සම්පatti සඳහා හෝ භව සම්පatti සඳහා නොවේවා ඒවා ඉතින් අනිවාර්යයෙන්ම ලැබෙන දේ අනිවාර්යයෙන් මේ පින අපි ප්‍රාර්ථනා කරන්නා වූ අවසාන නිෂ්ඨාවතම එල්ල වේවා කරන කරන පිනක් වාරයක් වාසා නිෂ්ඨාව අපේ අවසාන ඵලයේ වඩ වඩා අපට ප්‍රකට වේවා. ප්‍රාර්ථනා පිරිසුදු වේවා, ප්‍රාර්ථනාවට ආධාර උපකාර වේවා. ඒ වගේම මේ ගමනේදී භවයේ අපිට කොයි කාලයක් යන්න වෙනවනම් ඒ පාරදී තියෙන මාර්ග බාධක දුරුතු අයින් වේවා. අපිට කවදාකවත් අමනෝඥයේ අසම් අසප්පුරුෂයේ අපණ්ඩිතයේ අසුරක් දැකීමක් නොවේවා. දිගින් දිගටම මනෝඥ වූ සත්පුරුෂ වූ පඬිතුසුරුම ලැබේවා ලැබීමෙන් මේ බුද්ධ ශාසනය තුළ මේ ශාස්ත්‍රයේ ජීවිතය තුළදීම යථාර්ථයේ ශාන්ත සුන්දර තත්ත්වය අවබෝධ කරගන්නත් මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.